සරණයි සදැහැති ඔබ සැමට. දුර යන තනිව හැසිරෙන එක් තැනක නොරඳෙන මේ සිත පාලනය කරගන්නට හසුරුවා ගන්නට ඔබට හැකිනම් පරම සැපේ වන නිර්වාණය කරා ගමන් කරන්නට ඇති හොඳම මාර්ගය එයයි. සදහැතුනි සිත පාලනය කරගන්නට සිත සංවර කරගන්නට එතුලින් දෙලව දියුණුව සලසා ගන්නට ඔබට මඟ පෙන්වනු පිණිස අදත් විවේකී ඉරිදා දවසේ ප්‍රතිවික්ෂා දේශනා මාලාවේ අද දවසට නියමිත දේශනාව ඔබ වෙත ගෙනෙන්නට අප මෙලෙස සූදානම් වන්නේ. ඒ උදෙසා අප සැම කෙරෙහි සිටින් ධර්ම සභාවට සුපුරුදු පරිදිම වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. ප්‍රතිවික්ෂා දේශනා මාලාවේ 26 වන සතියේ අවසාන දේශනාව ඉරිදා දවසට නියමිත අභිධර්ම දේශනාවයි ස්වාමින් වහන්සේ පවත්වන්නට සූදානම් වන්නේ. අද දේශනාව සඳහා දායකත්වයේ ලබාගෙන කටයුතු කරන කරන්නේ ප්‍රතිවේක්ෂා දේශනා මාලාව හා දිනපතා එක්කාසුවන ඒ අනුව කටයුතු කරන සදැහැති පින්වත් පිරිසක්. එසේනම් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව දැන් ඇරයුම් කරමු. අප සැම කෙරේ මෙත් සිතින් මෙතෙන් පටන් මේ දේශනාව පවත්වන හැටියට.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 සිතේ නැගෙන එකේ අඩුවක් වෙලා නැත්නම් අපි මේවා කතා කරලා තියලක් වෙන්නේ නැහැ. ඉතින් අද අභිධර්ම පාඩම අපි හැමදාම කියන්නේ අභිධර්ම ඉගෙන ගද්දිත් අභිධර්මයේ තුලින් ත්‍රිලක්ෂණය මතු කරගන්න අපිට පුළුවන්කමක් නැත්නම් එහෙම හැඟීමක් ත්‍රිලක්ෂණය පිළිබඳව යම් අදහසක් ඇති කර ගන්න ගන්න අපි උත්සාහ නැකරුවොත් මේක තවත් එක් පොත්පත්වල තියෙන කාරණා ඒක රාශී කර ගැනීමක් වෙනවා. මේක තුල පරම අදහස තියෙනවා ප්‍රායෝගිකව අපිට කෙලෙස් අඩු වෙන්න ඕන ධර්මයක් ඉගෙන ගන්නවා නම්. ඉතින් ඒ අනුව යමින් තමයි අපි ප්‍රායෝගිකව මේක सिद्ध කරන විදිහක් කතා කරන්නේ. අපි මේ වෙනකන් කතා කරපු කාරණා වල ඊටාම කිටි සාරාංශයක් හැමදාම සාකච්ඡා කරන්නේ හැමෝගෙම පහසුව සඳහා. දැන් අපි කතා කරමින් සම්ප්‍රයෝග ණය පිළිබඳවයි. මේ දිනවල කතා කරගෙන සම්ප්‍රයෝග ණය කියන්නේ ඒ ඒ ටයිප්ස් එකයන් යෙදෙන සිත් මොනවද කියලා. ඉතින් මේක ගැන මතක් කරන්න අපි කරන හඳුන්වා දීම. අද වුණත් වැඩසටහන ඉස්සෙල්ලාම අද පාඩම ඉස්සෙල්ලාම අහන කෙනෙකුට වුණත් නැවත ඒකට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්න අපි හැමදාම කරපු ටික පිළිබඳ සාරාංශයක් සාකච්ඡා කරනවා. චිත්තචෛතසික රූප නිබ්බාන කියලා කියන ලෝකේ තියෙන ඔක්කොම වස්තු ටික කතා සියලු දේ ලෝකේ තියෙන චිත්තචෛතසික රූප නිබ්බාන කියන තැනට වැටෙනවා. ඒතර නිබ්බාන කියන නිර්වාණ සාන්තිය අයින් කරපුවාම මෙතනින් අපිට ඉතුරු වෙන්නේ රූප, චිත්ත, චෛතසික ඒ චිත්තචෛතසික රූප කියන ටික අපි රූප කියන එක පොඩ්ඩක් පැහැර කළා. පැහැර කළා දැනට ඉස්සෙල්ලාම අපි චිත්තචෛතසිකයන් ගැන සාකච්ඡා කරන්න ඕන හින්දා ඒකෙදි චිත්තචෛතසික කියන්නේ මොනවද කියලා මම විස්තර කරා හොඳින්ම කාලයක් තිස්සේ හැමදාම උදේම වැඩසටහනේ ඉස්සෙල්ලාම මේක කියනවා. සිත කියන්නේ අපේ මේ අපිට දැනෙන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ආකාරයට සකස් වෙන සිත මේ සිතත් එක්කම සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න සිත උපදින තැනම උපදින තවත් එක් සිත නොවන සිතට අන්‍ය වූ ක්‍රියාවන් වගේක් තියෙනවා අන්න ඒකට කියනවා චෛතසිකයන් කියලා ඉතින් අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරේ චෛතසිකයන් ගැන සිත් ටික ගැන අමාරු හින්දා අපි පොඩක් වෙනස් කරා සාමාන්‍ය පාඩම් වල තියෙනවට වැඩිය අපි ඉස්සෙල්ලා චෛතසිකයන් ටික ගැන සාකච්ඡා කරා ඊට පස්සේ සිත් 121ක් ගැන සාකච්ඡා කරා. ඒ ඒ සාකච්ඡා කරන්න හේතු වෙච්ච අරමුණ මම මුලින්ම පැහැදිලි කරා. මේවා අපේ ජීවිතයට සම්බන්ධ විය යුතුයි. අපේ ජීවිතේ සිද්ධ වෙන සිද්ධියක් මේ. සිද්ධ වෙන සිද්ධියක් ඒක ප්‍රායෝගිකව පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට තරහයි මෛත්‍රියයි එකවර එනවද අපේ හිතේ? හා එහෙනම් කුසල චෛතසිකයන් අකුසල චෛතසිකයන් දෙක එකවර අපේ සිත්වල එන්නේ නැහැ. එහෙනම් මේ එතනින්මත් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා මේ කතා කරන්නේ එහෙනම් කවුරුත් ගැන නෙවෙයි අපි ගැන අපේ සිත ගැනයි අපි ධර්මයේ තුල කතා කරන්නේ. ඒක ප්‍රායෝගික දහමක්. ඒක ප්‍රායෝගික කරගන්න අපි දැනගන්න <clears throat> ඕනේ. ඒක එක්තරා වර්ගීකරණයක් අපිට අපි ගැන තේරුම් ගන්න පහසු වෙන්න. ඉතින් මේකෙදි අපි කුමක්ද අපේ මූලික අරමුණ කියලා මම හැමදාම කතා කරා. සිත් කියන්නේ හරියට නිකන් මම කතා කරේ මේකට උදාහරණයක් අරගෙන පාසලක ඉන්න ළමයි වගේ කියලා. පාසලක ඉන්න ළමයි ඉන්නවා. ඒ ළමයි එකතු කරලා සමිති ටිකක් හදලා තියෙනවා. හරි ක්‍රීඩා සමිතිය, සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය, ඒ වගේ නොයෙකුත් සමිති කීපයක් හදලා තියෙනවා. සමිති වගේ හදලා තියෙනවා. එතකොට මෙන්න බලන්න ගුරුවරයෙක් පාසල ගැන හොඳ දැනීමක් තියෙන අවබෝධයක් තියෙන ගුරුවරයෙකුට මෙන්න මේ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න පුළුවන් නේද? දැන් සමිති ටික හැදිලා තියෙන්නේ. සමිති හැදිලා තියෙන්නේ මොනවයින්ද? ළමයින්ගේ. ඒක ගුරුවරයෙක් ඉන්නවා මෙන්න මේ වගේ දක්ෂතාවයක් තියෙනවා. නොයෙකුත් සමිති අරගෙන ඒ සමිති වල ඉන්න ළමයි කවුද කියන්නේ මේ ගුරුවරයා දන්නවා. සමිති වල ඉන්න ළමයි කවුද කියන්නේ මේ ගුරුවරයා දන්නවා. ඒ වගේම එක ළමයෙක් ගත්තාම ඒ ළමයා ඉන්නේ කොයි කොයි සමිති වලද කියනත් මේ ගුරුවරයා දන්නවා. හරිද? සමිතියක් ගත්තාම ඒ සමිතියේ ඉන්න ළමයි ටික කවුද කියන්නේ මේ ගුරුවරයා දන්නේ. හරියට කියන්න පුළුවන් මෙන්න මේ ළමයි ටික තමයි මේ සමිතියේ ඉන්නේ. සාහිත්‍ය සමිතියේ ඉන්නේ මේ ළමයි ටික, ක්‍රීඩා සමිතියේ ඉන්නේ මේ ළමයි ටික, ඉංග්‍රීසි සමිතියේ ඉන්නේ මේ ළමයි ටික කියලා ඒ ගුරුවරයා දන්නවා. එක ළමෙක් අපි අරන් පෙන්න පාව කියනවා. ආ මේ ළමයා සිංහල සමිතියෙත් ඉන්නවා, සාහිත්‍ය සමිතියෙත් ඉන්නවා. තව ළමෙක් අරන් පෙන්න මෙයා ඉන්නේ ඉංග්‍රීසි සමිතියේ විතරයි. තව ළමෙක් අරන් පෙන්නනවා එයා කියනවා. මෙයා හැම සමිතියෙම ඉන්නවා. හරිද? ඒ වගේ දැන් මේ ඉස්කෝලේ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් නේද එහෙනම් මේ? අන්න ඒ වගේ සමිති ටික කියන්නේ අපේ සිත් වගේ හරියට එකක්. හරි. ළමයි ටික කියන්නේ චෛතසික වගේ. එතකොට මේ චෛතසිකයන්ගේ එකතුවෙන් තමයි සමිතියක් හැදලා තියෙන්නේ සිතක් හැදෙන්නේ. එතකොට අපි දැනගත යුතු දේවල් වගේක් තියෙනවා. අපි ධර්මයේ මූලිකව දන්න අය මූලිකව මූලිකවම අපි ධර්මයේ හදාරන්නේ දැනගත යුතුයි නැත්නම් එතනින් එහාට ලොකු පැටලීම් සිද්ධ වෙන හින්දා අපි දැනගත යුතු දේවල් වගේක් තියෙනවා. ඒ තමයි සමිති සමිතියක් හැදලා තියෙන සිත් මොනවද? සමිතියක් හැදලා තියෙන ළමයි කවුද? කියලා දන්නවා වගේ දැන් අපි සමිති කියලා කියන සිත් වලට ඒ ඒ සිතේ යෙදෙන චෛතසිකයන් මොනවද? ඒ ඒ සිත අපිට සමිති ටික උඩින් තියෙනවා ළමයි ටික පල්හැන් ඉන්නවා. මේ ළමයි ටිකේ මේ සමිතිය හැදලා මේ ළමයි ටිකේ මේ සමිතිය හැදලා මේ ළමයි ටිකේ මේ සමිතිය හැදලා එහෙම තියෙනවා. ඒතර ඒ ඒ සමිතියේ ඉන්න ළමයි කවුද කියනවා වගේ ඒ ඒ සිතෙහි යෙදෙන ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් මොනවද? ඒකට කියනවා සංග්‍රහ නැහැ කියලා. හරි. ඊළඟට වෙනම ළමයෙක් ගන්නවා. ළමයෙක් අරගෙන අපි කියනවා මේ ළමයා අර සමිතියේ තියෙන අර සමිතියේ තියෙන අර සමිතියේ තියෙන. එහෙනම් ඒ ඒ චෛත්‍යික යෙදෙන සිත් මොනවද? ඒකට කියනවා සංප්‍රයෝග ණය කියලා. ණය කියන්නේ ක්‍රමය. ඒකට මේ මේ කා ගැනද මං ගැන. ඕක ගැන කතා කරනකොට අපිට මහා එපා කරපහ අදහසක් එනවා. අද ඔක දැනගන්නකොට. මගේ ක්‍රියාවලිය කියලා මට තේරෙන්න ඕනේ. මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා. අඩුම ගානේ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය මම දන්නේවත් නැහැ. මම දන්නේවත් නැති ක්‍රියාවලිය මගේ සිතේ සිද්ධ වෙන්නේ කියන එක හොඳට තේරෙනවා. එහෙනම් ඒක මගේ වැඩක්ද? නැහැ. ඒක මගේ වැඩක් නෙවෙයි. මට ඕන හැටියට වෙන එකකුත් නෙවෙයි. ඒක නීතියකට අනුව සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඒක ආත්ම කරලා ගන්න පුළුවන්ද? එපමණකින්ම අපිට ලොකු හැඟීමක් වෙනවා මේක අනාත්මයි කියලා. ඒ විතරක් නෙවෙයි අපි ධර්මානුකූලව අපිට හොඳට දන්නවා උත්පාද ප්‍රතිබංග කියන කාලයක් ඇතුළත සිතක් වෙනස් වෙලා නැවත සිතක් හැදෙනවා අලුත් සිතක් හැදෙනවා කියලා. එහෙනම් ඒ හැදෙන සිත තිබ්බ සිතටම සරසම වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි කියලා හොඳටම තෝරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් එතකොට දන්නවා නිට්ටයද අනිත්‍යයි කියලා. ඒකෙන්ද ත්‍රිලක්ෂණය මතු කරගන්න විශේෂයෙන් අනාත්ම සංඥාව මූලිකව මතු කරගන්න පුළුවන් මේ ක්‍රියාවලිය කොහොමත් මම දන්නේවත් නැතුව මගේ ළඟ කාලයක් තිස්සේ සිද්ධ වෙලා තියෙන දෙයක් බව තේරුම් ගැනීම. ඉතින් ඒකින්ද ළමයි ටික සහ සමිති ටික ගැන ඉගෙන ගන්න නම් සමිති මොනවද කියලා දැනගන්නත් ඕන ළමයි කවුද කියලා දැනගන්නත් ඕන. ඒකයි අපි සිත් සහ චෛතසික ගැන බොහෝ වශයෙන් කතා කරේ. එතනදිත් අපි කතා කරා සිත් බෙදෙන ආකාරයන් පිළිබඳව මූලිකව මම මතක් කරන ඉක්මනට මතක් කරගන්න ඕන හින්දා සිත ඔක්කොම අපි විස්තර වශයෙන් නම් 121ක් කියලා සඳහන් කරා. මේකෙන් කාම භූමියේ ඇති වෙන සිත් වලට කිව්වා කාමාවචර කියලා. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඔක්කොම කුසල් සිත්. එතකොට එතකොට කාමාවචර පැත්තේ තියෙනවා කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා සහ අහේතුක කියලා කිව්වා අපි කුසල් අකුසල් මූල යෙදෙන්නේ නැති ඒවා. එතකොට හොඳටම පැහැදිලි මේවා බෙදෙන හැටි හරි ඉක්මනට මම කිව්වා ඒක ඒ ටික ඒ ඒ සටහන මතක තියාගන්න. ඒක අපේ ඔළුවේ තියෙන ඕන සටහනක් කියලා හැම වෙලේම. එතකොට එහෙනම් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා සිත් ටික බෙදෙනවා. ඒතර කාමාවචර සිත් 54යි. රූපාවචර සිත් 15යි කියන එක හොඳට මතක තියාගන්න පුළුවන්. මොකද ඒ ඒ කුසල පැත්තේ සිත් ටික ගත්තාම ඒවා බෙදෙන්නේ කොටස් තුනකට කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. ඒතර අරූපාවචරත් බෙදෙන්නේ කුසල විපාක ක්‍රියා. රූපාවචරත් කුසල විපාක ක්‍රියා. අරූපාවචරත් කුසල විපාක ක්‍රියා. එතකොට රූපාවචර පැත්තේ 15ක් එන්නේ ධ්‍යාන 5යි කුසල විපාක ක්‍රියා හින්දා 15. මම මේ කෙටියෙන් ඉක්මනට වේගින් වේගින් කියන්නේ දැන් ඔය ගොඩක් වෙලා කතා කරපු ඒවා හින්දා ආයෙ මතක් කරගන්න. අරූපාවචර පැත්තේ ධ්‍යාන 4යි ඒ අරූපාවචර ධ්‍යාන 4යි එතකොට 4යි කුසල විපාක ක්‍රියා එතකොට 4 3 12යි. ඊළඟට ලෝකෝත්තර සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ඵල සිත් සහ මාර්ග සිත් වෙනකොට එතන 8යි 8යි ඒක ධ්‍යාන පහෙන් වදිනවම 40යි. ඒතර ධ්‍යාන නැති වෙලාවක අපි ඒක 8යි කියලයි ගන්නෙ. ඒ කියන්නේ ධ්‍යාන වලට අදාළ නැති චෛතසික ගැන කතා කරද්දී 89ක් වෙන විදිහට ගන්නවා අර ඔක්කොම එක පොඩට යන හින්දා ඊළඟට ඉතුරුනේ කාමාවචර පැත්ත. කාමාවචර පැත්තේ කුසල අකුසල සහ අහේතුක කියලායි බෙදුවේ. කුසල පැත්ත එතනත් බෙදෙන්නේ කුසල විපාක ක්‍රියා කියලා. කුසල විපාක. ඒක උඩ මතක තියාගන්න හරි ලේසි දැන්. ඇයි කුසල පැත්තේ ඔක්කොම ටික තියෙන්නේ කුසල විපාක ක්‍රියා රූපාවචර අරූපාවචර කාමාවචර නේද කාමාවචර කුසල ගත්තාම කුසල විපාක ක්‍රියා අනිත් පැත්ත ගත්තාම රූපාවචර ගත්තොත් කුසල විපාක ක්‍රියා. අරූපාවචර ගත්තත් කුසල විපාක ක්‍රියා. ඒතර කාමාවචර පැත්තේ අකුසල කුසල සිත් කුසල සිත් යදෙන 8ක් තියෙනවා. ඒක අර සෝමනස්ස සහගත ආදි වශයෙන් බෙදලා තියෙන ඒවා ගත්තම ඥාන සංප්‍රයුක්ත සහ අසංකාරික කියන තුන් තුන් ආකාරයට වර්ණයගෙන හින්දා 8ක් යදෙනවා. එහෙනම් කුසල 8යි විපාක 8යි ක්‍රියා 8යි. එතකොට ඔන්න 24යි කියලා මතක තියාගන්න ලේසි. එතකොට ඒවා එක පාටම මතක මතකෙට එන්න ඕනේ. කාමාවචර පැත්තේ 8යි 8යි 8යි. කුසල විපාක ක්‍රියා. රූපාවචර එතකොට 5යි 5යි 5යි 15යි. නේද? අරූපාවචර 4යි 4යි 4යි 12යි. නේද? අර පැත්තෙන් ලෝකෝත්තර 40යි. එතකොට මේක ලේසි. හරි එතකොට දැන් අපිට ඉතුරුනේ තව මොනවද යෙදිය හැකි සිත් කියලා මම මේ සිත් සටහන ආය ඉක්මන ඉක්මනට මතක් කරන්නේ මතක තියාගන්න පහසු වෙන්න ඕනේ හින්දා එතකොට කාමාවචර පැත්තේ තව ඉතුරු වෙනවා අහේතුක ටිකයි අකුසල සිත් එකයි. අකුසල සිත් එක කොච්චරද කියලා මතක තියාගන්න එකත් හරිම ලේසි. ඒක බෙදෙන්නේ ලෝභ මූල, දේශ මූල, මොහ මූල. ලෝභ මූල 8යි අර වගේම 8 එක යෙදෙන ආකාරය දන්නවා. ඊට පස්සේ දේශ මූල 2යි, මොහ මූල 2යි. එතකොට එතන 8යි 2යි 10යි 2යි 12යි. නේද? හරි. එතකොට අහේතුක කියලා කියන්නේ අර අකුසල සිත්වල විපාකත් කුසල සිත්වල විපාකත් ක්‍රියාසිතුත්. අන්න බලන්න. හරිද? ඒ කියන්නේ අහේතුක අකුසල සිත්. ඒ කියන්නේ අහේතුක අකුසල සිත්, අහේතුක කුසල සිත් සහ අහේතුක විපාක. සහේතුක පැත්ත අතරින් අපි දැම්මා එකට. නේද? ඒ මොනවද විපාක වෙනකොට එතනේ විපාක සිත්වල ලෝභ දේශ මොහය දෙන්නේ නෑ අලෝභ දේශ මොහේ දෙන්නේ නෑ ඒකයි අහේතුක කියලා කිව්වේ හේතුවක් නෑ කියන එක නෙවෙයි ලෝභ දේශ මොහ නැති වෙන එතකොට එතන අකුසල විපාක 7යි කුසල විපාක 8යි ඊළඟට ක්‍රියාසිත 3යි එතකොට 8යි 7යි 15යි 3යි 18යි හොඳයි ඔය විදිහට තමයි සිත් ටික බෙදලා ගියේ ඊළඟට අපි ටැක්ස් එක පැත්තට ආපුවාම චෛතසික පැත්තට ආපුවාම ඒකත් මම ඉක්මනට ඉක්මනට මතක් කරන්න. මේක මේ සටහන් මතක තියාගන්න ඕනේ. මම දැන් කාලයක් තිස්සේ කිව්වා. දැන් පොතක් අරගෙන බලන්න කියලා දැන් චෛතසික ගත්තහම කොටස් තුනකට ලේසියෙන් අපිට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි අකුසල, අනිත් එක කුසල. කුසලේවට කියනවා සෝබන කියලා. හැම වෙලේම මෙහෙමයි අර සිත් ගණන ගන්නකොට ඒවලත් කියන්නේ සෝබන සිත් කියලා. චෛතසික වලට කියනවා ශෝබන රාශිය. ඒ කියන්නේ සෝබන ගොඩක් තියෙනවා. සහ අකුසල ගොඩක් තියෙනවා සහ දෙකටම යන්නේ ඒවා තියෙනවා. දෙකටම යන්නේ ඒවට කිව්වා අන්නේ සමාන. හරිද? ඒ සිතින් මේක හරිම රසවත් හොයාගෙන යද්දී සාරාංශය ඔලුවට ගත්තට පස්සේ හරිම ලේසි. එකපාරටම අමාරුයි වගේ දැනුණාට සාරාංශය හිතර ගන්න ඒක ලේසි. එහෙනම් අන්‍ය සමාන රාශිය කියලා කිව්වා. අන්‍ය සමාන රාශිය ඔන්න කට්ටියක් ඉන්නවා හැම සිතක් එක්කම යනවා. ඒකට කිව්වා සර්වචිත්ත සාධාරණ කියලා. හරිද? අය සමහර ඒවා වගේක් තියෙනවා සමහර වෙලා ඒවත් එක්ක යනවා සමහර ඒවත් එක්ක යන්නේ නැහැ. හරිද? ඒවට කිව්වා ප්‍රතිනක චෛතසික කියලා. එතකොට සෝබන රාශිය සෝබන රාශිය අකුසල රාශිය සහ අන්‍ය සමාන රාශිය දෙකට බෙදුණා ප්‍රකීර්ණක සහ සාරචිත සාධාරණ කියලා. ඉතින් ওই විදිහට තමයි චෛතසික බෙදලා ගියේ. චෛතසික 52යි 52 න් ඒක මතක තියාගන්න ලේසි අර සරචිත්ත සාධාරණ 7යි ප්‍රකීණක එකට වැඩි එකක් අඩුයි 6යි ඊළඟට එතකොට මම කිව්වා 7යි 6යි 13යි මතක තියාගන්න පහසෙන් ලිකෝ 13යි කියලා මතක තියාගත්තා 13 අර ඇත්තක් නෙවෙයි ඒක මිනිස්සු නිකන් සම්මතයක් තියෙන 13 හොඳ නැති ලක්මක් කියලා මම කිව්වා එහෙම මතක තියාගන්න ඒක කියලා ඊට පස්සේ එකක් වැඩි වෙනවා 14යි ඒ තමයි අකුසල සිත් 14ක් තියෙනවා ඊළඟට සෝබන සිත් 25ක් තියෙනවා. ඒක හැදෙන්නේ 10 අර පැත්තේ නම් 1 2 3යි. කොයි පැත්තද සෝබන සිත් ගත්තාම සෝබන සාධාරණ විරති අප්‍රමාණ්‍ය සහ ප්‍රඥා. ප්‍රඥා 1යි අප්‍රමාණ්‍ය 2යි විරති 3යි 1 2 3යි. හැබැයි ඔය chart එක අරගෙන මම මේ කියන විදිහට chart එක දිහා බලන්න එතකොට ඒක මතක තියාගත්තා. ඒ කියන්නේ වගුව සටහන දිහා හොඳට හොඳට මෙහෙම බලන්න. බලපුවම අපිට මේක හොඳට ඔළුවේ ඇඳිලා මතක තියාගන්න ඕනේ. හරි? අර පැත්ත 1යි 2යි 3යි. එතකොට කියලා 3යි 2යි 6යි 6යි. එතකොට ඉතිරි 19 තමයි සෝබන චෛතසික. හරි. දැන් අපි ඒක වේගෙන් කිව්වා. දැන් අද හිතේ මෙලෝ දෙයක් තේරුණා. හොඳ වැඩේ. මොකද ඒ තේරුම් නැති එක ගැන අපි සතුටුයි. හේතුව ඇයි බැලුවේ නැත්තේ? ඇයි සතියම නේද? බැලුවේ නැත්නම් දැන් බලන්න ඕනේ දැන් හරි බලපුවාම අපිට ඉක්මනට මේක තේරුම් ගන්න පුළුවන් අමාරු නෑ එකපාරටම සංකීර්ණයි වගේ දැනෙන්නේ අපි ඔළුවට ගන්නෙ නැති හින්දා මේ සටහන අඳින්න හරි මම හැමදාම කියලා තියෙනවා සිත් සටහන අඳින්න 121 කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කට්ටිය මට කියන ස්ක්‍රීන් එක නේද පෙන්වන්න කියලා පෙන්වන්න ඕනේ නෑ මේ පෙන්වනවා තමයි හරිද ඊට පස්සේ කාමාවචර ටික බෙදෙන හැටි අකුසල අහේතුක සෝබන කියලා බෙදෙන හැටි එතනින් ආය පල්හැත් දාලා ඒ තුනක් දාලා අඳින්න. දැන් ආය අර අකුසල ටික ලෝභ දේශ මොහ. අර පැත්තෙන් රූපාවතර තුනට බෙදෙන හැටි අරූපාවතර තුනට බෙදෙන හැටි. ඒ ටික බෙදෙන ටික එහෙම ඉක්මනට අඳගත්ත හැකි. ඇඳගෙන ඒක දිහාම එහෙම බැලමක් දාන්න ඕනේ. හරි. ඒක හොඳට බලලා මතක තියාගන්න. මතක තියාගත්තා පස්සේ අපි මොනවා හරි කියනකොට එකපාරටම අපි කියනකට එකපාරටම ප්‍රකීර්ණක චෛතසිකයක් අරගෙන මේක යෙදෙන සිත් ටික ගැන දැන් දැන් අපි කියලා අපි දැන් ගිය සතියේ සාකච්ඡා කරා ඒක මම වේගෙන් ඒ සාකච්ඡා කරපු එකත් වේගෙන් කියලා ඉතින් හිමියන්නේ හරි ඒ කියන්නේ සංප්‍රයෝග නායක වහ දැන් තමයි ඕන වෙන්නේ අපිට මොකද මේ දෙකම ඕන දැන් මේ සතහන් දෙකම සිත් සතහන සහ චෛතසික සතහන කියන දෙකම ඕන වෙනවා ඒ කියන්නේ මිශ්‍රණයන්නේ කතා කරන්නේ නැහැ සමිති ගැනයි ළමයි ගැනයි කතා කරන්නේ. ළමයි ටික ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. සමිති ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. එතකොට මිශ්‍ර වීම හොයාගන්න පුළුවන්. ඒතකොට සංප්‍රයෝග වන නීති කීයක් කියලාද මම කිව්වේ? සංප්‍රයෝග වෙන නීති 16ක් තියෙනවා. සංප්‍රයෝග ණය 16යි. ඒ 16 මතක තියාගත්තාම හරි. හරිද? මේක තමයි ලේසි ක්‍රමේ කරගන්න මේ ටික මතක තියාගත්තාම එතනින් එහාට අභිධර්මයේ එන එන හැම කාරණාවක්ම හොඳට තේරෙනවා. එහෙම නැතුව අපිට මේක මතක තියාගන්න හරිම අපහසුයි. අපි ආඩම් පටන් ගත්තෙත් මොන වගේ අරමුණකින්ද දවසෙන් භාගයක් හැමදාම මේ ටික කියෝ කියෝ ඉන්නවා කියලා මේ කාටද අභිධර්මය ගැන හොඳට දන්න අයට හිතේ. මේ පාඩම අරමුණු කරේ අභිධර්මය ඒ ලුහු බඳින්නේ නැති අය සඳහා සරලව ටික දුරක් කියලා දීලා නවත්තන්න බලාගෙන මොකද මමත් ගොඩක් දන්නේ නැති හින්දා මම හැමදාම මේක කියලා තියෙනවා. දන්න ටික කියලා දීලා නවත්තන්න ඕනේ හින්දා තමයි අපි මේක කෙටියෙන් පටන් ගත්තේ. නමුත් හැබැයි කරන ටික අපි දැනගෙන හරියට කරනවා. කරන්න ඕනේ. සරලව එතකොට අපිට ආස හිතෙනවා අපි දරුවෝ පැත්තට නැත්තම් මේක කලින්ම අරගෙන සිත් 120 කියන ඉගෙන ගන්න ගිය ගමන් ඔළුව එකක්ම හැදිලා මට නම් බෑ මම භාවනා කරලා නිවන් දකින්න කියලා නිකන් ඉන්නවා. මේ ඇත්තටම අභිධර්ම ඉගෙන ගැනීම භාවනාවට සහ ධර්මාව විශේෂයෙන් ධිට්ඨි විසුද්ධිය, කාංකායතන විසුද්ධිය වැනි ඒවා සම්පාදනය කරගන්න ගියාම ලොකු පහසුවක් තියෙනවා. නැතුව නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි ලොකු පහසුවක් තියෙනවා. හොඳයි. දැන් මේ කොටස් 16 ගැන අපි කතා කරා. ඒ කියන්නේ මොනවද? ක්‍රම 16ක් ගැන. මේකෙන් අපි දන්නවා දැන් චෛතසික ටික බෙදලා තියෙන හැටි මොනවද? අන්‍ය සමාන රාශිය. එතකොට ඒ අන්‍ය සමාන රාශියට අදාළ නීති හතක් තියෙනවා. හරිද? අන්‍ය සමාන රාශියට අදාළ නීති 7යි. 16න් 7ක්ම අන්‍ය සමාන රාශියට අදාළ. ඒක එතකොට තමයි අපි තේරුම් ගන්න ලේන්නේ නීති 7 මොකද මේ කියලා වැඩි හැකි. සර්වචිත්ත සාධාරණ චෛතසික කිව්වහම ඔන්න නීති එතනම හම්බ වෙනවා. ඇයි? වචනින්ම හම්බ වෙනවා. හා මේ හැම චෛතසිකයක්ම අන්‍ය සමාන රාශියේ තියෙන සර්වචිත්ත සාධාරණ චෛතසික හැම එකක්ම හැම සිතක් එක්කම යෙදී. ඒ කියන්නේ මේ ළමයි ටික අපි වෙන් කරා. මම කියන්නේ චෛතසික කියන්නේ ළමයි ටික කියලා. මේ ළමයි හැම සමිතියකම සිටී. ඒක තමයි නීතිය. මේ ළමයි ටික වෙන් කරලා අපි කියන මේ ළමයි ටික හැම සමිතියකම ඉන්නවා. පාසලේ ළමයි ටික වෙන් කරලා කියනවා. මේ ළමයි ඉංග්‍රීසි සමිතියක් තියෙනවා, සිංහල සමිතියක් තියෙනවා, සාහිත්‍ය සමිතියක් තියෙනවා, ඔක්කොගෙම ඉන්නවා. අන්න ඒ වගේ මේ චෛතසික ටික මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසකාරය. හරි? මම මේකද කිව්වා බලන්න අපි පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්න ගියාම අපිට සමහරවිට ප්‍රශ්න එනවා. වේදනාව එන්නේ සිත ආවට පස්සේද? හරිද? ඔන්න ප්‍රශ්න එනවා. නේද? ඒක තීරණයක් ගන්න බැරුව ඉන්න වෙලාවට. සිතක් එනවා හඳුන ගන්නවා වේදනාව ඇති වෙනවා සංඥාව ඇති වෙනවා සංකා කොහොමද ඉතින් කට්ටිය මෙහෙම විග්‍රහ කරනවා දැන් දන්නවන හැම හිතක් එක්කම යෙදෙනවා කියලා දන්නවා චෛතසිකයන්ගේ ලක්ෂණ මෙතෙන්ට යොදලා බලන්න. හැම හිතක් එක්කම යෙදෙනවා. නේද? ඊළඟට ඒ හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙනවා. සිත ගන්න අරමුණ ගන්න. ආ එහෙනම් සිතත් එක්කම යෙදෙන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ඔක්කොම එහෙනම් කොහොමද වෙන්නේ? ඒකවරම ඇති වෙලා නැති වෙලා යනවා. තේරෙනවද ඔකට? හරි. ඒකද බලන්න එහෙනම් සාරචිත්ත සාධාරණ චෛතසික ටික ගත්තාම පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රා ජීවිතේන්ද්‍රය මානසිකාර කියන මේ ටික ගත්තාම ඒ ටික හැම සිතක් එක්කම යෙදෙන කට්ටිය. එතකොට ඒක එක නීතියක්. පළවෙනි නීතිය ඉවරයි එතකොට. 16න් එකක් ඉවරයි. එතකොට සාරචිත් මේ කියන අන්‍ය සමාන රාශියේ තව තියෙනවානේ ප්‍රතිින්නක හයක්. එහෙනම් ඒ හයට වෙන වෙනම නීති හයක් තියෙනවා. හරිද? ඒ හයට වෙන වෙනම නීති හයක් තියෙනවා. ඒකයි එතන නීති හතක් වෙන්නේ. අන්‍ය සමාන රාශියේ නීති හතයි. හරිද? ඊළඟට අකුසල රාශිය අපි දන්නවා අකුසල රාශිය බෙදෙනවා මෝහ චතුස්කය, ලෝභ ත්‍රිකය, දෝෂ චතුස්කය සහ තීන මිද්ද විචිකිච්ඡා කියනක වෙනවා. අන්න එහෙම බෙදලා තියෙන්නෙම අකුසල රාශියට තියෙන නීති පහක්. හරිද? අකුසල රාශියට තියෙන නීති පහක්. මෝහ චතුස්කයට එකයි, ලෝභ ත්‍රිකයට 1යි දෝෂ චතුස්කයට 1යි තීන මිද්ද වලට 1යි විචිකිච්ඡාවට 1යි ඒ ඒ චෛතසිකයේ දෙන සිත් ටික ගැන නේද පහක් තියෙනවා ඒතකොට 7යි 5යි 12යි තව තියෙන්න ඕන 4යි එහෙනම් සෝබන රාශියට තියෙනවා ඉතින් 4 හරිද එතකොට එතනක් තියෙන්නේ බලන්න අපි සෝබන සාධාරණ කියලා 19ක් දැම්මා. ඒ 19ට එක නීතියයි. ඒ 19 වේද සිත් එකට එක නීතියක් තියෙනවා. හරි මේ මේ සිත් වල තමයි ඒ ටික යෙදෙන්න කියලා. ඊළඟට විරති තුනක් කියලා දැම්මා. විරති තුනට යෙදෙන්නේ එක නීතියයි. ඊළඟට අප්‍රමඤ්ඤ දෙකයි කිව්වත් සැසික. මේ දෙකටම එක නීතියයි සහ ප්‍රඥාවලට එකයි. හරිද? ඒ විදිහට තමයි ධාතු හැදලා තියෙන්නේ. හරියටම අපි චෛතසික සටහන බැලුවොත්, ඒ සටහනේ බෙදලා තියෙන විදිහවල් බැලුවොත්, ඒ ඒ ටිකට මේ 16 යෙදෙන හැටි හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්‍ය සමාන රාශියේ රාශියේ තියෙන සර්වචිත්ත සාධාරණ වලට එකයි ඊළඟට ප්‍රකීණක චෛතසික වලට 6යි එතකොට ඒ හත හරි ලෝභ ඊළඟට අකුසල රාශියට පහක් එන්නේ ලෝභ චතුස්කය මෝහ චතුස්කය ලෝභ ත්‍රිකය දෝෂ චතුස්කය සහ තීන මිද විචිකිච්ඡා කියන ඒවාට වෙන වෙනම පහක් එනවා ඊළඟට සෝබන රාශියේ සෝබන 19යි අප්‍රමඤ්ඤ සෝබන 19යි විරති 3යි අප්‍රමඤ්ඤ 2යි ප්‍රඥා 1යි. එතකොට එතන හතර ආකාරයක වර්ගීකරණයක්. එතෙන්ට හතරයි. අකුසල රාශියේ පස් ආකාරයක වර්ගීකරණයක් තියෙන එතෙන්ට නීති පහයි. හරිද? එතකොට අර කිව්ව අන්‍ය සමාන රාශියේ දෙකක් දෙකකට බෙදලා තියෙනවා. දෙක බෙදලා පළවෙනි එක සපතිත්ත සාධාරණ වලට 1යි අනිත් 6ට 6යි. හරි. ඔය විදිහට මේ නීති 16 අපිට ඔළුවේට හොඳට දැනෙලා තියෙන්න ඕනේ. ඒක මම හැම වෙලෙම කියන්නේ සමස්තය ගන්න ඔළුවට ඉස්සෙල්ලා. සාරාංශය ඔළුවට ගන්න. හරි. සාරාංශය ඔළුවට ගත්තට පස්සේ අපිට මේක පැටලෙන්නේම නැහැ. සාරාංශය ඔළුවට ගන්න ඕනේ ඒ සඳහා සටහන් අඳින්න. සටහන් අඳරේ බෙද බෙද බෙද බෙද බලන්න ඕනේ. හරි. ඒක බෙද බෙද බලන්න. එතකොට අපිට මේ සමස්තයක් පිළිබඳව අදහසක් තියෙනවා. අපි කීපයක් කතා කරා මේ එතකොට පළවෙනි නීතිය විදිහට එහෙමනම් දැන් චෛතසිකයන් යෙදෙන සිත් පිළිබඳ පළවෙනි නීතිය තමයි සර්වචිත්ත සාධාරණ චෛතසික 7 පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන 7 සියලුම සිත් සමග ඒවා යෙදෙනවා කියන එකයි නීතිය හැම සිතක් එකම එකවරම යෙදෙනවා කියන එක ඒක චෛතසික ධර්ම වල තියෙන කාරණාවක් ඉතින් ඒකද මේක තමයි පළවෙනි නීතිය දෙවෙනි නීතිය ගැන අපි කතා කරා විතක්කය යෙදෙන දැන් අපි එනවා ඊට පස්සේ ආවා මේ මෙතෙන්ට සර්ව චිත්ත සාධාරණ එකේ ප්‍රකීණක චෛතසික වලට ඒ මේ මේ අන්‍ය සමාන රාශිය ප්‍රකීණක චෛතසික වලට ඒකේ විතක්කේ දෙන සිත් ටික කියලා ගත්තාම අපි ඒක ගැන කතා කරා නොයදෙන සිත් ටික කතා කරා එතකොට පහසු වුණා දෙපස් විඥානයේ විතක්කේ දෙන්නේ නැහැ හරිද එතකොට කාමාවචර පැත්තෙන් 54යි කියලා දන්නවා අපි සිත් අන්න දැන් සිත් සිත් සතහනට යන්න වෙනවා කාමාවචර 54යි. මේකේ දෙපස් විඥාන කියන්නේ විඥාන 10. විඥාන 10 ගැන මම ඉදා පැහැදිලි කරා. ඒතර ඉතිරි 44න් විතක් හේදෙනවා. හරිද? ඉතිරි 44න් යෙදෙනවා. ඊළඟට ප්‍රථම ධානයේ ඇති වෙන සිත් 11ක් තියෙනවා. ඒ 11 ගැනත් මම විස්තර කරා. ඒ 11 යෙදෙනවා. එතකොට 55යි. හරිද? ප්‍රථම ධානයේ යෙදෙන සිත් 11ක් තියෙනවා. ඒ 11ෙම මොනවද රූපාවචර පැත්තෙන් තියෙනවා රූපාවචර පැත්තෙන් තියෙන ටිකයි මෙතන මේ පැත්තෙන් තියෙන ප්‍රථම ධානයේ ඇදෙන ලෝකෝත්තර සිත් ටිකයි ඒ ඔක්කොමත් එක්ක හරියටම 11ක් තියෙනවා මේ ටික ගත්තාම ඒ ඒ 11ත් එක තමයි මේ 55 එන්නේ හරි එතකොට ඒක අපිට මතක තියාගන්න ඕනේ කොහොමද මේ විතක් වේදන සිටික අපි එක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එතකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තමයි ප්‍රථම ධානයේ තියෙන අංග. එතකොට ප්‍රථම ධානයේ කුසල් විපාක ක්‍රියා කියලා තියෙන රූපාවචර වශයෙන් තියෙන සිත් තුනක් තියෙනවා. හරිද? එතකොට දැන් එද අරූපාවචරයේ ප්‍රථම ධ්‍යානෙ නෑනේ. ඒතර රූපාවචරයේ තියෙන්නේ. ඒකම 11ක් කියලා කිව්වේ. ඒ රූපාවචරයේ සිත් තුනක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන සිත් තුනක්. හරිද? මොනවද? අකුසල, කුසල, විපාක, ක්‍රියා. එක එක එක එක දෙන්නේ. සයම් පස්සරත් තුන කියලා එකත් එහෙනම් තුනයි. ලෝකෝත්තරයේ 8යි. එතකොට ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානයේ දෙන අටක් තියෙනවා. මොනවද? සෝවාන් මාර්ග, සෝවාන් ඵලය. සකදාගාම මාර්ග, සකදාගාම ඵලය. ඒ විදිහට 8යි 8යි අර 3යි 11යි. ඒ 11යි අතනින් 44යි. ඒක තමයි 54 හැදෙන්නේ. හරිද? 55 හැදෙන්නේ එහෙමයි. අතනින් 44යි. අයි දෙපස් විඥානයේ දෙන්නේ නැහැ. ඉතින් ඉක්මනට මතක තියාගත්තා එහෙම ඒක. හරිද? අන්න එහෙම තමයි යන්න ඕනේ. ඊළඟට විතක්ක ඊළඟට ਵਿਚාර වලට එනකොට හරි ਵਿਚාර වලට එනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ දැන් ද්විතීයි ධාන සිත් තව 11ක් එකතු වෙනවා අර විදිහටම. දැන් මේ වල තේරුම් ගන්න ලේසි. විතක්කයේ දෙන සිත් වලට අමතරව දෙවැනි ධානයේ යෙදෙන සිත් කීයක් තියෙනවද කියලා බැලුවොත් රූපාවචර පැත්තෙන් 3ක් එනවා. ලෝකෝත්තර පැත්තෙන් 8ක් එනවා. එච්චරයි. එතකොට 8යි 3යි 11යි. එහෙනම් ඉස්සලා කතා කරපු විතක්කයේ දෙන ඒවාට වැඩිය තව 11ක් එකතු වෙන්න ඕනේ. ඒ 11 එකතු වෙන හැටි අපි ඔළුවට ටක් ගාලා යන්න ඕනේ. හරි? ඔළුවට එන්න ඕනේ කොට කොහොමද මේ ਵਿਚාරය දෙන ටික කියලා එකපාරටම තමන්ගේ මනසට නැගෙන්න ඕනේ. මේ ටික අපි හිමින් හරි කතා කරමු දැන්. ඇයි මම කියන්නේ? මේක කතා කරලා ඒ වෙලාවේ තේරුම් අරගෙන ගියාට වැඩක් නැහැ. හරිද? එක ක්‍රමයකට මතක තියාගන්න මේ ළමයි ටික එකතු වෙලා සමිති හැදෙන ටික විදිහට කතා කරන්නේ. හරිද? එතකොට විචාරය කියන ළමයා ගත්තොත් එහෙම විචාරය කියන ළමයා ගත්තොත් එහෙම එයා විතක්ක කියන ළමයා යෙදিলা තියෙන හැදිලා තියෙන සමිති ටිකට අමතරව තව රූපාවචර පැත්තෙන් විපාක ක්‍රියා විපාක කුසල විපාක ක්‍රියා කියන තුනකින් එනවා සහ ලෝකෝත්තර පැත්තේ අටක් අටක් ලෝකෝත්තර පැත්තෙන් අට අටනේ ඒ ධ්‍යාන වලට අටයිනේ එහෙනම් විතක් වලට වැඩිය මෙතන තව 11ක් එකතු වෙන්න ඕනේ. ඒ විදිහට මතක තියාගන්න. හරිද? විතක්ක කිව්වහම කාමාවචර පැත්තේ 54ෙම යෙදෙනවා 54ෙන් දෙපස් විඥාන අරින්න 44 කියලා දෙනවා. ඊට අමතරව ධ්‍යානසිත 11ක් තියෙනවා ලෝකෝත්තර සහ රූපාවචර පැත්තේ. හරිද? රූපාවචර පැත්තේ ධ්‍යානසිත 11ක් තියෙනවා. එතකොට 44යි 55යි. මේකට ආයෙ 11ක් එකතු වෙනවා. විතක්ක විචාර වලට එනවා. හරිද? එතකොට අන්න නීති ටික හැදෙන හැටි බලන්න නේද? එතකොට දැන් අපි නීති තුනක් දන්නවා. දැන් ලේසියෙන්ම දන්නවා නීති තුනක් ලේසියෙන්ම දන්නවා. හරිද? ඊළඟට අපි යනවා අදිමෝක්ඛය කියන එක. ඒක ධානාංගයක් නෙවෙයි. ඒකද ධාන ભેදයෙන් මේක හොයන්න ඕනේ නෑ. ඒකෙන්ද සිත් 89ට අරගෙන මේක හදාගන්න එක ලේසි. හරිද? එතකොට එතන කෙනෙකුට 121 ක්‍රමයටම ඕන නම් 8 වෙනුවට ඒ කියන්නේ අපි ලෝකෝත්තර සිත් 8 වෙනුවට ලෝකෝත්තර සිත් 40යි කියලා එකතු කරගත්තහම ඒ ක්‍රමයට ගන්න පුළුවන්. මේ අදිමෝක්ඛය ගැනත් අපි කතා කරා. අදිමෝක්ෂය කියලා කියන්නේ අරමුණ විනිශ්චය කරන ස්වභාවයක් අරමුණ විනිශ්චය කරන ස්වභාවය තියෙන සිතක්. එතකොට මේ අදිමෝක්ෂය කියන එකෙත් අකුසල් සිත් 12 12 විචිකිච්ඡාව හැර මේ අදිමොකේ යෙදෙන යෙදෙන සිත් කියන්නේ අකුසල් සිත් 12 විචිකිච්ඡාව හැර ඉතිරි සිත් 11ම යෙදෙනවා. අකුසල් සිත් 12 ගත්තාම ඒ අකුසල් සිත් 12 අකර ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මොහ මූල 2යි කියනවා. එතකොට අකුසල් සිත් 12 විචිකිච්ඡා සහගත සිත හැරෙන්න අනිත් 11ම හේදෙනවා. එතකොට එක වෙලට මතකද 11ක් තියෙනවා. ඊළඟට මේ අදිමෝක්කයත් අර දෙපස් විඥානේ යෙදෙන්නේ නැහැ. එතකොට එහෙම ගත්තාම අහේතුක සිත් 18 ගත්තොත් ඒ අහේතුක සිත් 18න් ඊළඟට හේතුක සිත් 18ක් තියෙනවා. ඒ 18න් අපි ආයමුණ ඉඳන් ගමුකෝ. අකුසල සිත් 12යි, අහේතුක සිත් සහ ඊළඟට සෝබන සිත් තියෙන්නේ. ඒකට අකුසල සිත් 12න් 11ක යදෙනවා. හරිද? අහේතුක සිත් 18න් දෙපස් විඥාණය ඇරෙන්න අනිත් සිත්වල යදෙනවා. එතකොට විපස්සඥානය ඇරුණාම 18න් 10ක් ගියහම 8යි. එතකොට අහේතුක සිත් 8 යෙදෙනවා ඊළඟට සෝබන සිත් 24 මේ යෙදෙනවා රූපාවචර සිත් 15 මේ යෙදෙනවා අරූපාවචර සිත් 12 මේ යෙදෙනවා ලෝකෝත්තර සිත් ඔක්කොගෙම යෙදෙනවා. හරිද? එතකොට නොයෙදෙන සිත් ගත්තොත් යෙදෙන්නේ තියෙන්නේ දෙපස් විඤ්ඤා. ඒක මතක තියාගන්න එහෙම පහසුයි. නොයෙදෙන සිත් ගත්තොත් තියෙන විචිකිච්ඡා සහගත අකුසල සිත් 12 විචිකිච්ඡා සහගත එකයි සහ දෙපස් විඥාන කියන 10යි. 11ක විතරයි යෙදෙන්නේ නැත්තේ. ඒතර 89න් ගත්තොත් 89න් 11ක් අඩු කරොත් 78කම අදිමෝක්ඛය යෙදෙනවා. හරිද? ඔන්න මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා දැන්. ඒකෙදි ලේසි කොහොමද? නොයදෙන සිත් ටික මතක තියාගත්තා. අරමුණ විනිශ්චය කරන ස්වභාවයක් නැහැ දෙපස් විඥානේ. සහ විචිකිච්ඡා සහගත සිතෙහි අරමුණ විනිශ්චය කරන ස්වභාවයක් නැහැ. එහෙනම් ඒ සිත් 11ක විතරයි යෙදෙන්නේ නැත්තේ 121 ක්‍රමයට ගත්තොත් එහෙනම් 110කම යෙදිලා. හරිද? එහෙම නැතුව 89 ක්‍රමයට ගත්තොත් එහෙම 78කම යෙදිලා. එහෙනම් යෙදෙන සිත් 78ක් වෙනවා. එහෙනම් විචා අධිමෝක්ෂය කියන චෛතසික ධර්මය ගත්තාම ඒක ආය මතක් කරන්ද විඥාන 10 යෙදෙන්නේ නැහැ. සහ විචිකිච්ඡා සහගත හිතේ යෙදෙන්නේ නැහැ. 10 1යි 11යි. එහෙනම් ඉතින් 78ේම ඉතින් 78 වෙනවා. ඒ විදිහට අපිට මේක පහසුවෙන් පුළුවන් වෙන්න ඕනේ තේරුම් ගන්න. ඊළඟට එතකොට දැන් අපි නීති හතරක් දැනගෙන ඉවරයි. එද මොනවද? සරචිත්ත සාධාරණ එකක් දැනගත්තා. විතක්ක, ਵਿਚාර, අදිමෝක්ඛ කියන ඒවට නීති දැනගත්තා. හරිද? ඊළඟට වීරිය, වීරිය ගත්තාම ඒකෙත් අපිට නොයදෙන සිත් ටික තේරුම් ගත්තාම හරියි. පංචද්වාර වජ්ජන සිතෙහි ඒකට වීරයක් ඕන වෙන්නේ නැහැ. මොකද ඒක ඒ කියන්නේ අපේ ඉන්ද්‍රයන්හි දොරටුවට පැමිණෙනකොට ඒක දැන් අපි මෙහෙම බලනකොට එහෙම පෙනීමට වීරය යෙදෙන්න ඕනේ නැහැ. ඒක ප්‍රාථමික දොර ඒකට කියන ආවර්ජන සිතට ඒකේ කොහොමත්ම ඒකට වීරයක් හදන්නේ. ඒ වගේම තමයි අරමුණ පිළිගන්නා සිතටත් ඒ අරමුණ පිළිබඳව වීරියක් ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පටිච්ඡන සිත් දෙකක් තියෙනවා. ඒ සිත් දෙකටත් වීරිය ඕන වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරා සම්තිරණ සිත කියලා කියන්නේ අරමුණ පිළිබඳ තීරණයක් ගන්නවා වගේ තියෙන සිත. ඒකටත් වීරියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට මේ සිත් ටික ඔක්කොම ගත්තම අපිව පැහැදිලි කරා මම නැවත නැවත පැහැදිලි කරන්නේ නැහැ. ආයෙ හොයාගන්න ඕනේ ටික බලන්න. පංචාද්වාරා වජ්ජන කියන සිත එකයි. විඥාන විඥාන 10ම මේකේ දෙන්නේ නෑ. ඒ කියන්නේ වීර්ය හරියට නිකන් නායකයෙක් වගේ. ඒක දුර්වල අර පංචාදාරාවර්ජන සිත්වල එහෙම මේ ඇදගෙන යන ගතිය නෑ. මොකක් හරි අරමුණ කෙරෙහි ඇදගෙන යන ගතිය වීර්යය එදෙන අන්ත වීර්යය කියන්නේ අපි දන්න ගන්නවා ප්‍රකීර්ණ දර්ශකයක් කියලා අකුසල පැත්තෙත් එදෙනවා කුසල පැත්තෙත් එදෙනවා. ඉතින් ඒකද මේක යෙදෙන්නේ නැහැ මේ පංචද්වාරා වර්ජන සිත්වල සම්තිරණ සිත් 2යි 3යි සම්පටිච්ඡන සිත් 2යි දෙපස් විඥානයයි 10යි 15යි 1යි 16යි අය සිත් 16ක යෙදෙන්නේ නැහැ හරි එහෙනම් වීර්ය බලන්න ආය මොනවද කියලා පංචද්වාරා වජ්ජන සිතේ යෙදෙන්නේ නැහැ විඥාන 10 යෙදෙන්නේ නැහැ සම්පටිච්ඡන සිත් දෙකේ යෙදෙන්නේ නැහැ. සම්තිරණ සිත් තුනේ යෙදෙන්නේ නැහැ. එතකොට 3යි 2යි 5යි අතනින් පංචස්දාරාවජන 1යි 6යි දෙපස් විඥානයි 10යි. මේ 16 යෙදෙන්නේ ඒ 16 යෙදෙන්නේ ඒ දෙන්නේ නැති එක මතක තියාගත්තාම ලේසි. එතකොට ඉතිරි 73ක යෙදෙනවා. ඉතිරි 73ක යෙදෙනවා. එතකොට අන්න දැන් මේ ගැන අවධානයෙන් නොහිටපු අයට මේ විදිහට කතා කරගෙන දැන් ටිකක් ඔලුව කරකිනවා වගේ දැනෙනවා. හරිද? එතකොට වැඩක් නැහැ වගේ දැනෙනවා. අම්මෝ මට බෑ වගේ දැනෙනවා. හරිද? ඒ තමයි මම ආය ආය මතක් කරන්නේ මේක අතහරින්න එපා. හරිද? අතහින්ද මේ නොතේරෙන දෙයක් එහෙම නෙමෙයි මේක හරියම සරල දෙයක්. මේ වචන ටිකත් එක්ක මතකේ නැති හින්දා නේ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? අර සටහන මතක තියාගත්ත ගමන් සටහන සහ ඒ සිත්වල නම් ටික මතක තියා ගැනීම අපිට ඒ තරම්ම අර මේ පිළිවෙලක් නැති හින්දා මේක හරිය සංකීර්ණයි වගේ තේරෙනවා. ඒවර අර මතක හිටිනව නම් නෙවෙයි තියෙන්නේ. හරිය සංකීර්ණයි වගේ තේරෙනවා. දැන් කටපාඩම් කර ගැනීම තියාගත්තා නම් මේවා කියද්දී එකපාරටම තේරෙනවා මේවා තෝරා ගැනීමේදී මෙලොවම දෙයක් තේරුන්නේ නැහැ කියන්නේ ඒත් අහන් ඉන්න හැට ලොකු ලාභයක් තියෙනවා. ඈ මේ කතා කරන්නේ මං ගැනද? <laughs> නේද? එතකොට මම මේ දරුවෝ ගැන, සහෝදරයෝ ගැන, ඥාතියෝ ගැන එක එක එක එක නාටකම් කර කර ඉන්න බලනකොට මේ විදිහට මේවා වෙන්නේ. නේද? ඈ මම දන්නේවත් නැති මගේ ක්‍රියාකාරීත්වය. මම දන්නේවත් නැති මගේ ක්‍රියාකාරීත්වය මේ වගේ ක්‍රියාකාරීත්වයකට මාව අහු වෙලා තියෙන. එහෙනම් මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. මේක මට අයිති ක්‍රියාකාරීත්වය නෙවෙයි. මෙතන මහා සංකීර්ණ වැඩක් වෙනවා. නේද? ඒකෙන්ම හැඟීමක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට අනාත්මයි කියලා. ඒසයෙන් මම දකින දෙයක් තියෙනවා. අභිධර්මය හදාරන කෙනෙකුට ඒ ක්‍රියාවලිය තේරෙන් තේරෙන් ගන්නට බැරි වුණත් ඒ ක්‍රියාවලිය දැනුණොත් මෙහෙම එකක් කියලා ඒක මට අයිති නෑ කියලා තේරෙනකොටම තේරෙනවා එහෙනම් මගේ මනසේ යම් කිසි නීතියකට වැඩ කරන මනසක් නේද මම ඒ ඒ නීතිය හැදුවේ මම නෙවෙයි. ඒක මට අදාළ එකක් නෙවෙයි කියලා. හොඳයි. එතකොට දැන් අපි පහක් දන්නවා. හයවෙනි එක කියලා හිතුවහම ප්‍රීතිය. හරිද? ප්‍රීතිය කියන එක ධ්‍යානංගයක්. ඒක න අනිවාර්යෙන් ඒක අපිට යන්න වෙනවා 121 ක්‍රමයටම කතා කරන්න. එතකොට ප්‍රීතිය කියන ඒවා යෙදෙන්නේ නැති ටික ගත්තොත් එහෙම නැත්නම් අපි යෙදෙන සිත් ටික ගත්තොත් එහෙම අපි දන්නවා සෝමනස්ස සහගත සිත් හතරයි තියෙන්නේ. සිත් කණ්ඩායම ගත්තාම සෝමනස්ස සහගත සිත් හතරක් තියෙනවා. ඊළඟට ඒ කියන්නේ ලෝභ මූල සිත්වල. ලෝභ මූල සිත්වල තියෙනවා සෝමනස්ස සෝමනස්ස සහගත හතරයි තියෙන්නේ. ඊළඟට අහේතුක සිත් 18 ගත්තාම ඒකේ තියෙනවා සෝමනස්ස සහගත සංකීර්ණ සිත කියලා එකක් සෝමනස්ස සහගත හසිතුපාද සිත කියලා ලෝභ මූල සිත් වලින් 8න් 4ක එහෙනම් සෝමනස්ස කියනකොට ප්‍රීතිය යෙදෙන හිඳයි නෑ එතන ප්‍රීතිය යෙදෙනවා. අර පැත්තෙන් අහේතුක සිත් ටික ගත්තාම ඒ සිත් අරගෙන ඒ සිත් ටිකේ නම් ටික පීරගෙන යන්න. අද මම ඔක්කොම කියන්නේ නැහැ දැන්. එතකොට යනකොට අපිට හම්බ වෙනවා සෝමනස්ස සහගත සම්පීර්ණ සිත සහ සෝමනස්ස සහගත හස්තුපාද සිත කියලා. එතනින් අපිට දෙකක් හම්බ වෙනවා. ඊළඟට කාම සෝබන සිත් 24න් සෝමනස්ස සහගත කුසල් සිත් අපි දන්නවනේ කුසල් විපාක ක්‍රියා කියලා බෙදෙන්නේ කියලා මතකයි අපි ඒක 8 8 8 කියලා කිව්වේ. ඒකේ සෝමනස්ස සහගත 4 4 4 තියෙනවා. හරිද? එතකොට ප්‍රීතිය යෙදෙන 12ක් තියෙනවා. ඊළඟට රූපාවචර සිත් 15 අන්න බලන්න හොයාගන්න පුළුවන් එතන චතුත් ධානය යෙදෙන්නේ නැහැ ප්‍රීතිය. හරි. එහෙනම් ප්‍රථම, ද්විතිය, තෘතිය ධාන වල ප්‍රීතිය යෙදෙනවා. ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන වල ප්‍රීතිය යෙදෙනවා. එහෙනම් ප්‍රථම, තෘතිය, ප්‍රථම, ද්විතිය, තෘතිය කුසල් සිත් තුනයි විපාක සිත් 3යි ක්‍රියා සිත් 3යි. හරි. ඊළඟ ඒ විදිහටම දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන දක්වානේ තියෙන්නේ මේ මේ ප්‍රීතිය. ඒකින්ද ලෝකෝත්තර මාර්ග සිත් නම් නැත්නම් ලෝකෝත්තර කෙලින්ම ගත්තොත් 24යි. අටවල 3. අටවල 3 24යි. ඔන්න ඒ ටික තමයි දෙන්නේ. එතකොට ඒ ටික ඔක්කොම එකතු කරපහම සිත් 51ක යදෙනවා ප්‍රීතිය. දැන් අන්න ප්‍රීතිය යදෙන සිත් එකතු කරලා දන්නවා. මොනවද සෝමනස්ස සහගත සිත් අලෝ මේ මොකේද ලෝභ මූල පැත්තෙන් හතරයි එතන තියෙන 8න් හතරක සෝමනස්සය දෙනවා ඊළඟට අහේතුක සිත් 18න් දෙකක විතරයි සෝමනස්සය දෙන්නේ එතන කාබන් සෝබන සිත් 24න් 4 4 4 වැටෙන්නේ 8 8 තිබ්බකින් 4 4යි සෝමනස්ස තියෙන්නේ එහෙනම් එතන කුසල් විපාක ක්‍රියාවසෙන් හතරවතුන 12යි රූපාවචරත් ධ්‍යාන 3යි යෙදෙන්නේ ඒකින්ද ප්‍රථම ද්විතිය වෙන කුසල් විපාක ක්‍රියා තුන්වරත් හතර 12යි ලෝකෝත්තර පැත්තේ තුන්වර පහ නේද තුන්වර හත් අට අටවරක් තුන 24යි. ඒ අට වෙන්නේ මාර්ග සිත් සහ ඵලසිත්. එතකොට එතන 50 එකක සිත් 51ක මේක යෙදෙනවා. මේක හැබැයි තේරුම් ගන්න ලේසි ඇත්තටම ඒ යෙදෙන සිත් ටික ගැන ඒ වගේම නොයෙදෙන සිත් ටිකත් බලපුවාම හරි නොයෙදෙන සිත් ගත්තාම දෝමනස්ස සහගත පටික සංප්‍රයුක්ත සිතේ යෙදෙන්නේ සිත් දෙකක් තියෙන එකක යෙදෙන්නේ නැහැ. උපේක්ෂා සහගත සිත් 55ක් තියෙන 55 යෙදෙන්නේ නැහැ. අර මේ නොයෙදෙන සිත් ටිකට වැඩිය නම් අර පැත්තෙන් ලේසි. මේකේ යෙදෙන සිත් ටික බලපුවාම ලේසි. ඊළඟට දුක්ඛ සහගත කාය විඥානය සුඛ සහගත කාය විඥානය කියන ඒවා ප්‍රීතිය දෙන්නේ නැහැ. සහ චතුත්ථ ධානය සිත් 11ක් තියෙනවා. හැම වෙලේම ධානය සිත් මතක තියාගන්න හැම ධානයකටම තියෙන සිත් 11යි 8යි 3යි 8යි 3යි එන්නේ. ඒ කියන්නේ චතුත්ථ ධානය දක්වා තියෙන ටිකේ. එතකොට ඒ 11 එදෙන්නේ නැහැ. ඒතර අනිත් ටිකේ එදෙනවා. මේ මේ ටික ලියාගෙන මම හිතන්නේ මේක අපි කතා කරගෙන මම බොහොම හිමින් කියන්නම් දැන් මේක ලියා ගන්න ලියා ගන්න බලාගෙන යෙදෙන සිත් ටික ගැන. හරිද? මොකද ලියන්න ඕනේ නැහැ මං කිව්වා රේරුකාණි සම්දේමන නායක සාමිනාංශගේ පොත මේත් එක්ක මේ මේ අහගෙන ඉඳලා කරන් තියෙන හොඳම දේ තමයි අහගෙන ඉන්නවා මොකද මම භාවිතා කරමින් ඉන්න පොත් අතර වැඩියෙන් භාවිතා කරන පොතක් ඒ එතකොට මේ හොඳට පාඩම අහගෙන ඉඳලා ඉවර වෙච්ච ගමන් මේ පොත අරගෙන ඒක අදාළ ටික බලන්න බලලා Tamanට අදාළ සටහන හදන්න ටික දවසයි මේ ටික මේ මේ මේ ක්‍රම ටික තේරුම් ගත්තට පස්සේ අපිට පහසු ගමනක් තියෙන්නේ. දේසි කතා කරන්න ලේසි. හැබැයි මේ ක්‍රම ටික ඔළුවේ තියෙන්න ඕනේ. හැම වෙලේම ඔළුවේ තියෙන්න ඕනේ. මේ ටික දැනගත්තට පස්සේ මොන හරි දෙයක් කතා කරද්දී අපිට හරි පහසුයි. හරි? ඒකන මේ ටික ඔළුවේ තබාගෙන අභිධර්ම පාඩමට සම්බන්ධ වෙන්න දැන් ඉතින් පොඩි වීර්යයක් ගන්න නේද? මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. හොඳටම කරන්න පුළුවන් දෙයක්. අයිතිති මම ඒතර කියලා තියෙනවානේ. ඔය සංප්‍රයෝග සහ සංග්‍රහ ණයතික අපි දැනගත්තාම පොඩ්ඩක් ඉතින් මේ ටිකක් සද්දයක් දාගෙන ඉන්න පුළුවන් මේ කොහරි වන මඩුවේ පොඩි සද්දයක් දාගෙන ඉන්න කට්ටිය දෙන්න සුදෙන කතා කරන ඉතින් ඇහෙන්න එහෙම අහවල් සයිසික මොකේද ඒ දෙන්නේ අහවල් සිත්වල ඒ දෙනවද අපි මේ කව ළඟ ඉන්න අය ටිකක් බය කරගන්න පුළුවන් <laughs> හරි ගොඩාක් දන්නවා කියලා පොඩි රඟපෑමක් කරලා හොර වැඩක් කරලා ඉන්න පුළුවන්කම තියෙනවා මේ මොකද අපි මේක දැනගෙන ඉන්න එකේ වටිනාකමක් තියෙනවා. මොනවද එහෙනම් අපි ආය බලමු. ලෝභ මූල සිත් 8යි. ඒකේ සෝමනස්ස සහගත 4යි. ලෝභ මූල 8ෙන් සෝමනස්ස සහගත 4ෙහි ප්‍රීතිය යෙදෙනවා. ඊළඟට අහේතුක සිත් 18යි. ඒකෙන් දෙකක විතරයි යෙදෙන්නේ. මොනවද සෝමනස්ස සහගත සම්තිරණ සෝමනස්ස සහගත හසිතුපාද සෝමනස්ස සහගත සම්තිරණ සෝමනස්ස සහගත හසිතුපාද. ඊළඟට කාමසෝබන සිත් 24යි. ඒ 24 අපි දන්නවා 8යි 8යි 8යි විදිහට තියෙන කුසල විපාක ක්‍රියා කියලා. ඒවයින් 4යි 4යි 4යි විදිහටයි දෙන්නේ. සෝමනස්ස සාගත කුසල් සිත් 4යි විපාක සිත් 4යි ක්‍රියා සිත් 4යි. එතකොට ඒ පැත්තෙන් 20 ඒ පැත්තෙන් 12යි. ඊළඟට රූපාවචර සිත් 15යි. ගත්තාම රූපාවචර සිත් 15යි. ඒකෙන් ත්‍ෘතිය ධානය දක්වා විතරයි යෙදෙන්නේ කොහොමද රූපාවචර සිත් 15 හැදලා තියෙන්නේ ධ්‍යාන පහ වැඩි කිරීම තුන. එහෙමනේ. එතකොට ධ්‍යාන පහෙන් ධ්‍යාන තුනක විතරයි යෙදෙන්නේ. එහෙනම් තුන වැඩි කිරීම තුනයි එතකොට රූපාවචර පැත්තෙන් ඉන්නේ මොනවද? කුසල විපා කුසල ප්‍රථම ද්විතිය තෘතිය ධ්‍යාන වල කුසල් සිත් තුනයි විපාක සිත් තුනයි ක්‍රියා සිත් තුනයි. කුසල් සිත් 3යි විපාක සිත් 3යි ක්‍රියා සිත් 3යි. එතකොට හරියට පස්සේ තියෙන ලෝකෝත්තර සිත් වලින් ගන්න ලෝකෝත්තර සිත් අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ 8 වැඩි කිරීම ධ්‍යාන 5. එතකොට එහෙනම් එන්නේ 8 වැඩි කිරීම ධ්‍යාන 3ක විතරයි. ප්‍රීතිය දෙන්නේ. එහෙනම් අන්න එතරින් එනවා 24. ඔන්න ඔය සිත් ටික එකතු කරලා බලන්න 51ක් හැදලා තියෙනවා. ඒතර 51ක යෙදෙනවා. හරිද? සිත් 51ක යෙදෙනවා. නොයදෙන සිත් 70ක් තියෙනවා. ප්‍රීතිය දෙන්නේ නැති සිත් 70ක් තියෙනවා. 121 ක්‍රමයටයි මේක බලන්නේ. දැන් තේරෙන්න ඇති වෙලාවකට 89 ක්‍රමයකටයි වෙලාවකට 121 ක්‍රමයේ ඕන උනේ. ඇයි? ක්‍රම දෙකක් නෙවෙයි එකම ක්‍රමේ. අර ධ්‍යාන අංග ගැන කතාවක් නැති චෛතසික ගැන ගැන කතා කරද්දී ධ්‍යාන ඔක ගේම එක්ක යෙදෙනවා එක්ක යෙදෙන්නේ නැහැ. ඒක නිසා ඒක ඔක්කොම එකට ගන්න පුළුවන්. ඒකින්ද 8යි කියලා ගත්තාම නේද? හරිද? එතකොට නමුත් එක එක ධ්‍යාන වල යෙදෙන්නේ නැතිව තියෙන හින්දායි අපිට මේක ප්‍රයත්නයෙන් කරලා ගන්න සිද්ධ වෙන්නේ. හොඳයි සංකීර්ණයි කියලා හිතන්නේ නැතුව අමාරුවෙන් හරි අපි මේකට යන් මේකට මේක බැරි එකක් නෙවෙයි. බැරිම වුණා නම් හිතන්න අනාත්මයි කියලා. <laughs> හරිද මේක පොඩ්ඩක්වත් සංකීර්ණ නෑ තේරුණාට පස්සේ මම අවසාන වශයෙන් දේශනාවක් දවස් ඉවර කරන්න ඉස්සෙල්ලා අපි කියන්නේ අපි හතේ පන්ති අටේ පන්තිදී හතේ අටේ වගේ පන්ති වලදී ඉස්සෙල්ලාම ත්‍රිකෝණමිතිය කියලා දුන්න දවසේ මොකද හිතුනේ <laughs> කුලක කියලා දුන්න දවසේ මොකද හිතුනේ? අම්මෝ මට නම් නේද? මට නම් අමාරුයි මෙවුවා නම් කවදාකවත් බැරි වෙයි කියලා. හැබැයි ගණන් දෙක තුනක් හදලා අමාරුවෙන් එක චුට්ටක් නේද? ඒ ප්‍රමේය යන ආදී යොදලා කරලා බලම අයියෝ මේක මොකක්ද? මේක බොහොම පොඩි දෙයක් නේ කියලා වේගෙන් කරන්න පුළුවන් වුණා. නේද? හ්ම් ත්‍රිකෝණයක පාදයක දිගේ එහෙම හොයන්න ගියාම වේගෙන් කරන්න පුළුවන් වුණා. ඉතින් එහෙම මම කියන්නේ ඒ වගේ පටන් ගත්ත ඇහිච්ච දවසේ හරි අමාරුවෙන් දරුණාට පසුව මේක ඉතා පහසුව සරලව අර ටික ඔළුවට ආවට පස්සේ හරීම පහසුවක් දැනෙනවා කරගෙන යන්න. ඒ කියන්නේ ඒක ඔළුවට ගන්න ටිකක් ඊට පස්සේ ලේසියෙන් අභිධර්ම ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙන් අද දවසේ ධර්ම දේශනාව අද දවසේ මෙතනින් නිමාවටපත් වෙනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති